Thank you. ප්‍රවේදියේ ඇති නිකින්නෙල්ලේ අද හඳ යායට කෙකටිය පිපිලා වැව් කන්දේ බෝගක් කෙවනේ මම අද තනියම ඔලිඳ ගනිනවා වෙනදා වාගේම කලමල පිපිලා තිබුණට ඇල ළඟවත් තේ මලහිරු එසියෙන් කොක් කුබියාදෝ මිහින්තලා කලපැත්තේ පිරුවට හැඳ පෙත් තියක තියාලා පාන් දෙකක එලිමැත්තේ මතටිය වැටෙත් හඳ කැළපෙන ඇල ඒ දන්දේ ඉස්මත්දේ සුමනෝ No.